එයින් අපි අදටත් දේශනා කරන්නේ දිට්ඨි විසුද්ධියේ අවසාන ටික ඒ තමයි පටිච්ච සමුප්පාදය තුල ඇතුළත් අංග 12න් එක අංගයක් අපි පෙර ධර්ම දේශනාවේදී ගත්තා. අවිද්‍යාව කියන්නේ මොකක්ද කියන කාරණය. මේ පිළිබඳව පසුගිය දේශනාවේ තියෙනවා. අද දේශනා කරන්නේ එතනින් ඉදිරි ටික. අපි දන්නා පටිච්ච සමුප්පාදයේ අංග 12ක් තියෙනවා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති චරා මරණ මේන් මේ කාල වේලාවේ හැටියට ඒ නංග කීපයක් දේශනා කරනවා. ඒතර අවිද්‍යාව කියන්නේ මොකක්ද කියන කාරණය පසුගිය දේශනාව තුළ ඇතුළත් නිසා දැන් ආරම්භ කරන්නේ සංස්කාර කියන ධර්මතාවයන් පිළිබඳ. සංස්කාර කියන වචනය තේරුම තමයි රැස් වෙනවා කියන එක. රැස් කරනවා කියන එක. රැස් වෙන්නේ කොහෙද? සිතේ. සිතේ ගොඩනැගෙන දේට සංස්කාර කියලා කියනවා. ඒතරේ සංස්කාර මේ අවිද්‍යාව නිසා ඇති වෙන සංස්කාර මෙතනදී අපි ගන්නෙ ඒ ගන්නෙ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිච්චාභි සංකාර ඒ වගේම කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර පුඤ්ඤාභි සංකාරය පුඤ්ඤාභි සංකාර කිව්වේ පින් වලට. පුඤ්ඤ කියන්නේ පින්. ඒතර පුඤ්ඤාභි සංකාර අපේ සිත තුළ ගොඩනැගෙන දෙයක්. දැන් මේ ධර්ම දේශනාවට දායකත් වීම පුඤ්ඤාභි සංස්කාරයක්. ඒතර මේ සංස්කාර පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර අනිච්චාභි සංස්කාර දානය පුණ්‍ය අபிසංස්කාරයක්. සීලය පුණ්‍ය අபிසංස්කාරයක්. භාවනාව පුණ්‍ය අபிසංස්කාරයක්. අපුණ්‍ය අபிසංකාර කියන්නේ අකුසල් වලට. ඒ අකුසල් සිත් 12ක් තියෙනවා. අකුසල් 10ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ 10 කර්මපත බවට පත් වුනොත් ප්‍රතිසන්දි විඥානයක් අරන් දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේමත් පුඤ්ඤාභි සංඛාර එවත් කුසල සංස්කාර වලටත් කර්මපත බවට පත් වුනොත් ප්‍රතිසන්දියක් අරන් දීමේ හැකියාවක් තියෙනවා. ආනිච්ඡාභි සංස්කාර කියලා කිව්වේ අරූපාවචර ධාන වලට. ඒතර මෙන්න මේ අරූපාවචර ධාන ආනිච්ඡාභි සංස්කාර ඒ රැස් කළත් ප්‍රතිසන්දියක් අරන් දෙනවා. ඒතර පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිච්චාභි සංඛාර. පුඤ්ඤාභි සංස්කාර මම මුලින් සඳහන් කළා දානය. ඒ වගේම සීලය භාවනා. ද භාවනා කළ රූපාවචර ධානය උපදුවත් පුඤ්ඤාභි සංඛාර. එනිසා තථාගතයන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා කරුණු 13ක්. කාමාවචර මහ කුසල් සිත් 8යි රූපාවචර කුසල් සිත් 5යි. ඒක පුඤ්ඤාවිසංකාරය. මේ සිත් ගැන පොඩ්ඩක් කියනවා අභිධර්ම ටිකක් ගැඹුරුයි. හැබැයි තේරුම් ගන්න පහසු ආකාරයට දේශනා කරනවා. කාමාවචර මහ කුසල් සිත් 8ත් රූපාවචර කුසල් සිත් 5ත් ඒ වගේම අකුසල් සිත් 12ත් අරූපාවචර කුසල් සිත් 4ත් තර අකුසල් සිත් 12 කාමාවචර කුසල් සිත් 8ත් එකතු කරාම 20යි. රූපාවචර කුසල් සිත් 5 එකතු කරාම 25යි. අරූපාවචර කුසල් සිත් 4 එකතු කරාම 29. මේ 29ට විතරයි සත්වයාට ප්‍රතිසන්දියක් අරන් දෙන්න පුළුවන්. මේවා කර්මපත බවට පත් වුනහම ප්‍රවෘත්ති විපාකත් ලැබෙනවා. දැන් මේක පැහැදිලි කරන මම කියන්නේ. ඔයත් අහලා තියෙන 89ක් සිත් තියෙනවා කියලා. ඒ මේ 29ට විතරයි ප්‍රතිසන්දි ප්‍රවෘත්ති දෙකම අරන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිසන්දි කියන්නේ භව දෙකක් සම්බන්ධ කරලා දෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධ වෙච්ච තැන ඉඳලා ඒ ආයුෂ්‍ය තියෙන තාක්කල් පැවැත්ම ගෙනියන්නත් පුළුවන්. විපාක ලැබෙන්නේ මේ සිත් 29ට විතරයි. අනිත් එකකටවත් ප්‍රතිසන්දියක් කරන් දෙන්න බෑ. ඒතකොට මේ 29ට පුළුවන් ප්‍රතිසන්දි හා ප්‍රවෘත්ති විපාක දෙකම ඇති කරන්න. මේ අන්‍ය වූ සිත් වලට පුළුවන් ප්‍රවෘත්ති විපාකයක් ඇති කරන්න විතරයි. ඒ කියන්නේ පැවැත්මේදී ඇතිවෙන අපහසුතාවයන්, ඔව් පහසුතාවයන්. පහසු ආකාරය, අපහසු ආකාරය. ඒ ප්‍රවෘත්ති විපාක. ඒක ලැබෙනවා අනිත් සිත් වලින්. නමුත් මේ 29ක් සිත් ඇයි මේ 29ක් සිත් බලගතිය කියලා කියන්නේ? බලගතිය කියන්නේ කර්මපත බවට පත් වෙනවා. දැන් කාමාවචර මහ කුසල් සිත් අටගත්තොත් නුවණත් එක්ක යෙදුනොත් චතුරාර්ය සත්‍ය ධර්මයට අවබෝධ වෙනවා. ඒකට කියනවා සෝමනස්සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත සසංකාරික සිත. සෝමනස්සහගත ඥාන විප්‍රයුත්ත අසංකාරික සිත සසංකාරික සිත. උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත සසංකාරික සිත උපේක්ඛා සහගත ඥාන විප්‍රයුත්ත අසංකාරික සිත සසංකාරික සිත කියලා අටක්. එතකොට ඥාන සම්පයුක්ත සිත උපේක්ෂා සහගත සිත අටක් තියෙනවා. එතන මේ අටට කියන්නේ කාමාවචර මහ කුසල සිත අට. අසංකාරිකයි කියලා කියන්නේ තමන්ගේ ඕමනාවෙන්ම හට ගන්න සිත. දැන් මෙතනින් අපට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ මනසිතෙන්ද කියන එක. සෝමනස් සහගතයි, සතුට සහගතයි. ඥාන සම්පයුක්තයි. නුවණත් එක්කයි ආවේ. බුදුරජාණන් වහන්සේ තරම් නුවණ තියෙන කෙනෙක් ඉන්නවා. ඒතර සතුට සහගතයි නුවණත් එක්ක. සෝමනස් සහගත ඥාන සම්පයුක්ත. අසංකාරිකයි කියන්නේ තමන්ගෙම වමනාල. බුද්ධත්වයට පත් වුනේ කාගේ හරි මෙහෙමකින්ද? නැහැ. තමන්ගේම වොමනාවෙන්ද? තමන්ගේම වොමනාවෙන්. සසංකාරිකයි කියන්නේ තවත් කෙනෙක් මෙහෙවන. දැන් ඔයත් අද මේ පින්කමට ආවේ තමන්ගේම වොමනාවෙන්. හැබැයි අනිත් අයට දැනුම් දීලා අනිත් අයවත් මෙහෙව ගත්තා. තේරෙනවද? ඒතොර මෙහෙීමෙන් ආවන යම් කිසි කෙනෙක් සසංකාරිකයි. තමන්ගේම වොමනාවෙන් ආවන අසංකාරිකයි. තේරෙනවද? ඒතර යම්කම යම් වෙලාවක අපි පින්කමක් කරනවා තමන්ගේම උවමනාව. ඔව් මම මේක කරනවා. මම මේක කරන්න ඕනේ. ඒ තමන්ගේම උවමනාව. ඒකට කියන්නේ අසංකාරික. එහෙම නැත්නම් පින්කමට කවුරු හරි කෙනෙක් අඩ ගහනවා. එතකොට තවත් කෙනෙක්ගේ මේ හිමින්නේ පින්කම කරන්නේ. ඒකට කියන්නේ සසංකාරිකයි කියලා. තේරෙනවද මං කියන්නේ? පැහැදිලි. දැන් නුවණත් එක්ක ඒ කියන්නේ කර්මය කර්මඵල විශ්වාස කරලා තමයි පින්කමක් කරන්නේ. තමන්ගේම උවමනාවයි. එතකොට අසංකාරිකයි. කර්මය කර්මඵල පිළිබඳව එච්චර විශ්වාසයක් නැහැ. අනුන්ගේ මෙහෙයමින් කරනවා. එතකොට එතනට එන්නේ උපේක්ෂා සහගතයි. තේරෙනවද කියන්නේ? ඊට කියන්නේ කාමාවචර මහ කුසල් සිතට. මේන් එකක් විතර ඥාන සම්පයුත්ත උපේක්ෂා සහගත ඥාන සම්පයුත්තක් තියෙනවා. මේ සිත හතරෙන් ප්‍රතිසන්දි ගත්තොත් මේ භවයේ ධර්මය අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය. හැබැයි ඒක අපිට කියන්න බෑ. දැන් ඔය ඇත්තන්ට සංසාර පුරුද්ද නිසා බනහන්න ආවේ. ධර්මයට දාය ධර්මයට දායක උනේ. මේ ඥාන සම්පයුත්තන උපේක්ෂා සහගත උනත් කමන්නේ. සෝමනස්ස උනත් කමන්නේ. ධර්මය අවබෝධ වෙනවා. තේරෙනවද? අකුසල් සිත් 12ක් තියෙනවා. ඒ අකුසල් සිත් 12න් කරන්නේ අකුසල්. දන්නවයි පිළිබඳ. සෝමනස්සාගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සසංකාරික. සෝමනස්සාගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සසංකාරික. උපේක්ඛාසාගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සසංකාරික. උපේක්ඛාසාගත දිට්ඨිගත විප්පයුත්ත සංකාරික සසංකාරික. ලෝභ මූල සිත් 8ක් තියෙනවා, දේශ මූල සිත් දෙකක් තියෙනවා. පටික සම්පයුත්ත අසංකාරික සසංකාරික කියලා මෝහ මූල සිත් දෙකක් තියෙනවා. උපේක්ඛාසාගත උද්දච්ච සිත හා විචිකිච්ඡා සිත ඒතර මේ 12 කර්මපත බවටපත් වෙනවා. කර්මපත කියලා කියන්නේ සිත බලවත් කරනවා. අතිශය බලවත් වෙනවා. ඒ අතිශය බලවත් වුනහම තමයි කර්මපත වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් සතෙක් මරන්න කරුණු පහක් ඕනේ. එතකොට තමයි කර්මපතයක් වෙන්නේ. පණ ඇති සතෙක් වෙන්න ඕනේ. පණ ඇති සතෙක් බව තමුන් දැනගන්න ඕනේ. උපක්‍රමයක් සකස් කරන්න ඕනේ. සිතුවිල්ලක් පහළ වෙන්න ඕනේ, උපක්‍රමයක් සකස් කරන්න ඕනේ, ක්‍රියාව යොදවන්න ඕනේ. පණ ඇති සතෙක් වෙන්න ඕනේ. පණ ඇති සතෙක් බව තමුන් දැනගන්න ඕනේ. මැරීමේ සිතුවිල්ලක් පහළ වෙන්න ඕනේ. උපක්‍රමයක් සකස් කරන්න ඕනේ. ක්‍රියාව යොදවන්න ඕනේ. එතකොට කර්මපතයක් වෙනවා. පතයක් කියන්නේ දිග එකක්. ඒ කියන්නේ සිත බලවත් වෙලා ඉවරයි. සිත හොඳටම බලවත්. ක්‍රියාවත් කරලා ඉවරයි. තේරෙනවද මං කියන්නේ? ඒ කරුණ පහ සම්පූර්ණ වුණොත් කර්මපතයක් බවට පත් වෙනවා විපාකයක් ඇති කරන්න පුළුවන්. කරුණු දෙකක් තුනක් සම්පූර්ණ වුණාට විපාකයක් ඇති කරන්න බෑ. දැන් අපි පාරේ යනකොට අපිට පෑගිලා සත්තු මැරෙනවා. අපි දන්නේ. ඒකට විපාකයක් ඇති කරන්න බෑ. මැරිච්ච සතෙක් පෑගෙනවා. ඒකට විපාකයක් ඇති කරන්නත් බෑ. ඒතකොට පණ ඇති සතෙක් අපි දන්නෙත් නෑ. පණ ඇති සතෙක් වුණත් අපි දන්නේ. එතකොට අපිට මැරීමේ සිතුවිල්ලක් පහළ වුණෙත් නැහැ උපක්‍රමයක් සකස් කළේ නැහැ. එතකොට ඒ කරුණ සිද්ධ වුණේ නැත්තම් විපාකයක් ඇති කරන්න බෑ. අර කරුණ පහ සම්පූර්ණ වුණොත් විතරයි විපාකයක් ඇති කරන්න පුළුවන්. තේරෙනවද මම කියන්නේ? එතකොට තමයි සංස්කාර ඒ සංස්කාර බලවත් වුනහම කර්මපත බවට පත් වෙනවා. ඒතර කුසල සංස්කාර, අකුසල සංස්කාර, අනිත්‍යපි සංස්කාර, පුඤ්ඤාපි සංස්කාර අපුඤ්ඤාභි සංඛාර, අනිච්චාභි සංඛාර. දැන් හොරකමක් කරනවා නම් අනුසතු දෙයක් වෙන්න ඕනේ. අනුසතු දෙයක් බව තමුන් දැනගන්න ඕනේ. ඒතර අනුසතු දෙයක් වෙන්න ඕනේ, අනුසතු දෙයක් බව තමුන් දැනගන්න ඕනේ. සිතක් පහළ වෙන්න ඕනේ. උපක්‍රමයක් සකස් කරන්න ඕනේ, ක්‍රියාව යොදවන්න ඕනේ. කරුණ පහ සම්පූර්ණ වුණොත් කර්මපතයක්. ඒතකොට විපාකයක් ඇති කරන්න පුළුවන්. කාටවත් අයිති නැති දෙයක් කොහේ හරි මග වැටිලා තිබ්බා ඒකේ ලිපිනයක්වත් නැහැ, හඳුනා ගන්න මොනවත් නැහැ. හැබැයි ඒක තමයි යම් කිසි කෙනෙකුට නම් පොලිසියට බාර දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එහෙම එකක් ළඟ තියාගත්ත කියලා කර්මපතයක් වෙන්නේ නැහැ. පුළුවන් නම් ඒක අයිතිකාරයා හොයලා දෙන එකම තමයි නිවැරදි ක්‍රමය. ඒකම හැබැයි ඒක හොයාගන්නත් බැරි නම් එහෙම ඉතින් තිබුණත් කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට අන්සතු දෙයක් හැබැයි දන්නවා අන්සතු දෙයක් කියලා. හැබැයි අන්සතු දෙයක් බව Taman දන්නවා. අන්සතු දෙයක් අන්සතු දෙයක් බව Taman දන්නවා. හැබැයි හොරසිතක් පහළුන්නේ නැහැ. උපක්‍රමයක් සකස් කළෙත් නැහැ, ක්‍රියාවේදීවෙත් නැහැ. ඒතර කර්මපතයක් බවට පත් වෙන්නේ නැහැ. ඒතර කුසලයක් ඒ වගේ. ඒතර කුසලයක් සිද්ධ කරගන්න සිත බලවත් වෙන්න ඕනේ. සිත බලවත් වුණොත් නේ කුසලයක් කරන්න පුළුවන්. සිත බලවත් වුණ නැත්නම් කුසලයක් කරන්න බෑ. ඒ බලවත් වෙච්ච සිතට තමයි කර්ම කියලා කියන්නේ. ඒතර සංස්කාර, පුඤ්ඤාභි සංකාර. යහපත් දේවල්. ඒතර දානේ දානය දෙන්න සිතුවිල්ලක් පහළ වෙන්න එපා ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒක අන්නයත් එක්ක සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඒක සඳහා අවශ්‍ය කරන උපකරණ සොයනවා. ඊට පස්සේ කටයුතු තමන්ගෙම දෑතින් සිද්ධ කරනවා. ඊට පස්සේ දානේ පුලි ගන්නවා. තේරෙනවද කියන එක? එතකොට කර්මපතයක් වෙන්නේ දීර්ඝ කාලයක් යහපත් සිතුවිලි પરම්පරාවක් සිත තුළ ගොඩ නැගුවා. තේරෙනවද? දීර්ඝ කාලයක්. ඒතර පළමුවෙන් පහළ වුණා සිතුවිල්ලක් දානයක් දෙන්න. දැන් සිතුවිල්ලකට දානයක් දෙන්න බෑ. ඒතොර ඒ සඳහා තව පිරිසකට කතා කරලා සාකච්ඡා කරලා ඒ සෑම අවස්ථාවකම කුසල් සිතුවිලි ගොඩ නැගෙන්නේ. බලවත් වෙනවා. අර මුලින්ම ඇතිවෙච්ච සිතුවිල්ල තවත් පිරිසක් එක්ක කියනකොට තව දුරටත් බලවත් වෙනවා. ඊට පස්සේ ඒ සඳහා අපි උපකරණ හොයනවා. රැස් කරන්න ඕනේ, එකතු කරන්න ඕනේ, දානය සඳහා අවශ්‍ය දේවල්. ඒකෝට තවත් සිත් බලවත් වෙනවා. ඒතොර ඒක තමන් තව කීප දෙනෙක් තවනුත් එකතු වෙලා ඒ සඳහා කටයුතු කරනවා. කායික ක්‍රියා. කායින් ක්‍රියා කරනවා. දානේ පිළියෙල කරන්න, ඒ බඩු ගේන්නේ, උපකරණ හදන්න පිරිසිදු කිරීම. ඒතර කායික ක්‍රියා. ඒතර තවත් බලවත් වෙනවා. ඒතර දානේ දෙනකොට තවත් සිත කර්මපතයි. අන්න විපාකයක් ඇති කරන්න පුළුවන්. තේරෙනවද? ඒතර විපාකය අවසාන අවස්ථාවේදී අරමුණු වෙනවා. දීප දානේ පිළිබඳ. දැන් උදාහරණයක් ගත්තොත් පුඤ්ඤාභි සංස්කාරයෙන් ප්‍රතිසන්දියක් අරන් දෙන ආකාරය අපි දන්නවා මේ දුටුගැමුණු රජුරුව. එකපාරක් යුද්ධයෙන් පෙරදිලා ගියා. කැලේ පැන්න. ඒ ඇමති කෙනෙකුත් එක්ක. දැන් කැලේ පැනලා ඒ දෙන්න විතරයි ඉන්නේ අස්සයයි ඒ දෙන්නයි. ඒතර ගැමුණු කුමාරයාට බඩ කිනි. ඇමතිතුමාගෙන් අහනවා බඩ කෙනෙක් කන්න දෙයක් නැද්ද? තියෙනවා. මයික බත් එකක් මම අරන් ආව කෑම එකක් තියෙනවා. එහෙනම් ඕක බෙදන්න තුන් දිනකට හතර දිනකට බෙදන්න කිව්වා. දැන් හතර දිනකට බෙදන්න කිව්වහම ඇමතුමා අහනවා. දැන් මෙතන ඉන්නේ තුන් දිනයිනේ. 80යි දෙන්නයි. ඇයි හතර දිනකට? ගමන කුමාරයා කියනවා මම කවම කවදාවත් ස්වාමීන් වහන්සේලාට දානීය පූජා කරන්නේ නැතුව මම අනුභව කළා නැහැ. ඉතින් අමතුමහන දැන් මෙතන ස්වාමින් වහන්සේ නමක් නැහැ නිදානේ පිළිගන්න. අපේ චේතනා පිරිසිදු නම් ස්වාමින් වහන්සේ නමක් වඩි. හතරකට බෙදන්න කිව්වා. මේක දිව දිව කණින් ඇහුවා. ඉන්දියාවේ දඹදිව ඉන්න රහතන් වහන්සේ නමක්. දිව කණින් ඇහුවා. දිව චක්ෂර විඥාණයෙන් දැක්ක මේක. උතර දන්නවා ගැමුණු කුමාරයා අනාගතයේදී මේ ශාසනයට මහා මෙහෙවරක් කරන්න කෙනෙක්. මෙයාගේ සිත මේ වෙලාවේ අපහසුතාවයටපත් වුණොත් ඒක හොඳ නැහැ. පාත්‍රය තරම් අහසින් ආවා. ඇවිල්ලා ඉදිරියේ හිටගත්තා. මේ තමයි පිරිසිදු චේතනාව තුළ කරුණ සකස් වෙන ආකාරය. ඉදිරියේ හිටගත්තා. දැන් හතර දෙනෙක් ඉන්නවානේ. දැන් ගැමුණු කුමාරයා අර අනිත් එක්කෙනා කවුද ඇමතිතුමා කිව්ව මටත් එපා මයි කොටසක් දෙන්න කියලා. ඒකට අස්සය දිහා හරනම අස්සය තොලුවේ අස්සයට තේරෙනවා අස්සය කිව්වා ඒතර අර කොටස් තුනනේ බෙදපු ඔක්කොම ටික අර හාමුදුරන්ට එකයි කොටස් හතරම අර පාත්‍රය ඇතුලෙන් තිබ්බා. දැන් හාමුදුරුවෝ කල්පනා කරනවා මේක මෙයාගේ සිත තවත් ප්‍රසන්න භාවයටපත් කරන්න ඕනේ බලවත් කරන්න ඕනේ. මේ පාත්‍රය අරන් අහසට නැග්ග කුරුල්ලෙක් අහසට නගින ආකාරයට. හැබැයි අදිෂ්ඨානයක් කළා මේක මෙතන ඉන්න මේ තුන් දෙනාටම පේන්න කියලා. දර්ශනය වෙන්න කියලා. අහසට නැගලා ඉන්දියාවේ බැස්ස හිමාලයට. බැල 500ක් රහතන් වහන්සේලා වාඩි වෙලා ඉන්න දානේ සඳහා. පාත්‍රයෙන් දම් බෙදුවා. හැබැයි දානේ අඩු වෙන්නේ. චුට්ටක් අතඩු වෙන්නේ. හාමුදුරුවොත් එළදුවා. වළඳලා අවසානයේ දැන් දන්නවා ගමන කුමාරයා බඩකින් ඉන්නේ කියලා. අර ආහාරවල ඉතුරු කොටස් දාලා පාත්‍රයට දාලා ආසට විසි කරා. ගමන කුමාරයාගේ අතේ පිහිටියේ දානි පාත්‍රය. තුන් දිනාටම ප්‍රමාණවත් ආහාරයක තිබ්බා. දැන් අපි දන්නවා ගැමුණු කුමාරයා පරලව ගියා. පරලව යන අවස්ථාවේ රුවන්වැලි මහස්සෑයේ බාගෙට හදලා තිබ්බේ. සුදු රෙද්දකින් වැහුව ඉතිරි කොටස. දැන් ඇද තියාගෙන උස්සගෙන ආවා. දැන් මේක අමතුතුමාලා කිව්වා. එයා කිව්වා දැන් මේක හදලා ඉවරයි කියලා. මොකද ගැමුණු කුමාරයාගේ හිත සතුටු කරන්න. හැබැයි මේක දැන් පෙන්වන්න විදියකුත් නැහැ. ඈතට ගිහිල්ලා පේන දුරමානයේ ඇඳ බිමින් තිබා. දෙමින් කියලා අර තියෙන චෛත්‍ය හදලා ඉවරයි කියලා කිව්වා. දැන් එතනදී ඥාති ටික ඔක්කොම වට කරගෙන ජයමන කුමාරයට කියනවා මේ ඔබතුමා ගොඩාක් පින් කළා. මෙරුවන්වැලි මහත්සෑයි, මිරිස වැටි චෛත්‍ය, ලෝම මහ ප්‍රසාද. මෙයාද විශාල මෙහෙයක් කරා මේ සම්බුද්ධ ශාසනයට. සම්බුද්ධ ශාසනයක් ශේෂත් කරා. රට ජාතිය ශාසනයක් ශේෂත් කරා. ඔබතුමා කරපු පින් දැන් සිහි කරගන්නකෝ. ගැමුණු කුමාරයෙක් මට එකක් අම්මත නැහැ. මම එක දවසක් මෙන්න මේ විදිහට දානයක් දුන්නා. මට එකම තමයි මගේ මතකේ තියෙන්නේ. ඒකෙන් තමයි අදත් උසි තියෙන්නේ. පුඤ්ඤාවි සංකාර. දැන් ඒක බලන්න. Tamante එදා අනුභව කරන්න තිබුණ ආහාර වේල දුන්නේ. අදත් උසිතේ ඉන්නේ ඒ අරමුණ අරගෙන. ඒතර පුඤ්ඤාභි සංස්කාර කියන ධර්මතාවය නැවත ප්‍රතිසන්දියක් අරන් දෙනවද? කර්මපත බවට පත් වුණා. ඒ අතිශය බලවත් වෙලා තියෙන සිත. ඒක තමයි අවසාන අරමුණට ගත්තේ. අදත් සිතේ විවේක සොයමින් ඉන්නවා. මේ පුඤ්ඤාභි සංකාර. අපුඤ්ඤාභි සංකාර. අපුඤ්ඤාභි සංකාර කියන්නේ අකුසල. දැන් අකුසල් කරපු අය කොහෙද ඉන්නේ? අපට උදාහරණ ගන්න පුළුවන්. දේවදත්ත කරේම අකුසල. අන්න ඒවත් මෙහෙව්වා. අජාසත් රජුරෝ පියා ඝාතනය කරා. අනතරේ පාප කර්මයක් කරේ. අපුඤ්ඤ විසංකාර. අකුසල් කරේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට යම් අවස්ථාවක ප්‍රකාශ කරන ආනන්ද මේ අජාසත් රජුරෝ පියාමරු ඒ කියන්නේ පීතෘ ඝාතනය කළේ නැත්නම් මගේ එක ධර්ම දේශනාවකින් මම සෝවන් වෙනවා දැන් සෝවන් වෙන්නේ මාර්ගඵල ලබන්න බෑ. ඒ පාප කර්මයක් කරගෙන තියෙන්නේ. ඒ පාප කර්මය අතිශය බලවත්. ඒ බලවත් කියන්නේ. එයාට මේ ධර්මය අහන්න වාඩි වුණාට සිත එකඟ වෙන්නේ. එකඟ වූ සිතින් ධර්මය ශ්‍රවණය කරන්න බෑ. එයි අර පියා මරපු හැටි, ඒකට අනුබල දීපු හැටි, ඒකට උපදේශ දීපු හැටි, තාත්තා මැරුණු හැටි මනසේ මැවිලා පේනවා. ඒක මතක් වෙන්නේ. එතකොට සිත එකඟ වෙනවද? සිත තන්පත් වෙන්නේ. ඒකයි මේ ආනන්තරීය පාප කර්ම කරන අයට සමාධියක්වත් ගන්න බෑ කියන්නේ ඒකයි. ගන්න බෑ සමාධිය. සමාධියක් ගන්න සිත භාවනාවට වාඩි වුණොත් අර අකුසල ධර්මයන් මනස වෙනස් කරනවා. තැන්පත් කරන්න බෑ. ඒවා සිහිපත් වෙනවා. ඒවා මතක් වෙනවා. ඒවා මතක් වෙනකොට ඒවට සිත යනවා. නැකිట్లా යනවා. සමාධියක්වත් ඇති කරගන්න බෑ. තේරෙනවද කියන්නේ? එතකොට ඒ බලගත් අකුසල කර්ම. ඒයින් එකක් අරගත්තොත් අපුඤ්ඤාපි සංකාරය. පුඤ්ඤාපි සංකාර මේ කියන්නේ කර්මපත බවටපත් වෙන ඒවා. ඒ කියන්නේ නැවත විපාකයක් නියත වශයෙන්. ඒකට කියනවා ගරු කර්ම කියලා කියනවා. උපපජ්ජ වේදනීය කර්ම කියලා කියන ඉනිභාව ඊගාව භවයේ නියත වශයෙන් විපාක දෙන ඒවා. ඒතර යම් කිසි කෙනෙක් මේ විදිහට පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර. එහෙනම් අපි දැන් මේ දෙකම මොකද්ද කරන්නේ? මේ දෙකෙන් එකක් අවසාන අවස්ථාවේ මතක් කරලා දෙනවා. දර පුඤ්ඤාභි සංඛාර කියන්නේ සිතුවිලි නාම ධර්මයක්. අපුඤ්ඤාභි සංඛාර කියන්නේ සිතුවිලි නාම ධර්මයක්. නාම ධර්මය කියන්නේ සිත තුළ ගොඩ නැගෙන දේවල් නාම ධර්ම. දර කුසල සිතුවිලිත් නාම ධර්මයක්, අකුසල සිතුවිලිත් නාම ධර්මයක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සත්‍ය මේ කර්මයට අනුරූපව භවයෙන් භවයට යන ආකාරය. ඒතර අවසාන අවස්ථාවේ ඔය දෙකෙන් එකක් ගන්නවා. ඒතර දේවදත්ත අවසාන අවස්ථාවේ හැබැයි අවසාන අවස්ථාවේ බුද්ධ සරණ ගච්ඡාමි කිව්වා. හැබැයි ඒ වුණාට බෑ මනසේ රැව් පිළිරැව් දුන්නේ මනසේ රැඳිලා තිබුණේ බුදුරජාණන් වහන්සේට කරපු හතුරුකම්. ලේසලෙව්වා. විවිධාකාරයේ දුන හේවාවේ දාලා විඳින්න හැදුවා. නාලාගිරිය අතට රාපෝ ලැබුවා. විවිධ ආකාරයේ අකටයුතුකම් කළේ. ඒ සියල්ල මනසේ තිබ්බේ. ගිනි ශාලාවක් ඇවිල්ලා ඇදගෙන ගියේ අවිච්චයට. ඒතර උපපංච වේදිනේ නියත වශයෙන් මේ ගව භවයේ විපාක දෙන්න ඕනේ. බලක්වන්න බෑ. එහෙනම් පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර මොකක් හින්දාද කරන්නේ අවිද්‍යාව නිසා අවිද්‍යාව නිසා කරන්නේ විද්‍යාවට ආපු කෙනෙක් කරනවද නැහැ දැන් විද්‍යාවට ආපු කෙනෙක් පුඤ්ඤාභි සංකාර කරන්නේ නැහැ කියලා කියන්නේ පින් කරනවා හැබැයි කර්මපත බවට පත් වෙන්නේ ඒ පුඤ්ඤාභි සංකාර එහෙම නැත්නම් ඒ පුණ්‍ය ක්‍රියා තුළ සිත තියනවා ක්‍රියාව තුළ විතරයි සිත තියෙන්නේ තේරෙනවද මේක మతు మతు භවයට මට උපකාර පිණිස වේවා කියලා නෑ ඒ කියන්නේ සිත අවසාන අවස්ථාවේදී ගන්න ඒ කුසල ආරම්මණය බලවත් වෙලා නැහැ අකුසල ආරම්මන කොහොමත් නේ කුසල ආරම්මනේ බලවත් වෙන්නේ ක්‍රියාසිත රහතන් වහන්සේලාට හටගන්නේ ක්‍රියාසිත විතරයි තේරෙනවද කියන එක පැහැදිලි එතකොට අවසාන අවස්ථාවේ ආරම්මණයක් ගන්නෙ නෑ සිත නිවිලා තියෙන්නේ කෙලස් නෑනේ දැන් මේ සියලු පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිජ්ජාභි සංඛාර කියන මේ සියලු සංස්කාරයන් කරන්නේ මොකක්ින්ද කෙලෙසින්ද ලෝභයෙන් නෙමෙයිද පින් කරන්නේ ඒ කියන්නේ අනේ දැන් මෙතනින් කොයි වෙලාවෙ හරි මැරුණොත් මට කොහේ හරි හොඳ භවයකට හරියන්නේ. ඉතින් භවයට තියෙන ලෝභයටනේ පින් කරන්නේ. ලෝභය තියෙනවා. දැන් ඒක හරියට කරගන්න බැරි වුණොත් අවසාන අවස්ථාවේ දේශයක් එන්නේ නැද්ද? දැන් කෙලස්. දේශයක් වෙනවා. ඒතකොට ලෝභයටයි දේශයටයි සිත තුළ ඉඩ දෙන්නේ ඇයි? මෝහය නිසා. පින්කමක් කරගත්තම ලස්සන හොඳ පින්කමක් කරගත්තා. අන්න ඒක කරගන්න බැරි හොඳ පින්කමක් කරගත්තා. මානයක් වෙනවා. එන්නේද? මානයක් වෙනවා. මේ පින්කමෙන් මම මට යහපතක් වෙයිද? කොහොමද කියලා හිතුවොත් දික්තියක් එනවා. මේකෙන් මම සුගතියක යයිද දුගතියක යයිද කියලා සැකයක් ඇති වෙනොත් විචිකිච්ඡාවක් එනවා. මේ ආදී වශයෙන් මේ කෙලෙස් වෙනවා. කෙලස් වෙනවා. පින්කම් තුලිනුත් එනවා කෙලෙස්. නිවැරදිව තේරුම් අරගෙන කලේ නැත්තම් පින්කම් තුලිනුත් කෙලෙස් හට ගන්නවා. ලෝභය කියන්නේ ආසාවෙන්. ඒතර පින්කම කලේ නෑ. අපි පින්කමක් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ මොකක්ද? මේක මට නිවනට උපනිශ්‍රේ වේවා. එච්චරයි. ඇයි ඒ? එතන මෙහා තියෙන සියලුම දේවල් ලැබෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කුසලයට විපාකයක් තියෙනවා. ඒ සැප විපාක. එහෙනම් තියෙනවා නම් අපිට ඒක ඉල්ලන්න ඕනේ නැහැනේ. තියෙනවා නම් අනිවාර්යෙන් අපට ලැබෙනවානේ. ඒ නිසා තමයි එහෙනම් ඒක ලැබෙනවා. එහෙනම් ඒක ප්‍රාර්ථනා කරන්න ඕනේ. මම දිව්‍ය ලෝකයට යන්න ඕනේ. මට මේ මේ සම්පත් ලැබෙන්න ඕනේ. මේ මේ දේවල් ලැබෙන්න ඕනේ. මගේ අරමුණු ඉටි වෙන්න ඕන කියලා. එහෙම අපි ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්න අවශ්‍ය නැහැ. නියත වශයෙන් ලැබෙනවා. ඒක තමයි විපාක කියන්නේ. අර ප්‍රතිසන්දි විපාක කියන්නේ. ඒතර ප්‍රවෘත්ති විපාක කියන්නේ භව දෙක සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. මේ සංස්කාරයන්ට. පුඤ්ඤාභි සංකාරයෙන් දැන් ඒතකොට ගැමුණු කුමාරයාගේ භව දෙක සම්බන්ධ කළා නේද? මොකෙන්ද? පුඤ්ඤාභි සංකාරයෙන්. ඒතර අපුඤ්ඤාභි සංකාරය අකුසල කර්මපත බවට පත් කරගත්ත දේවදත්තලා, අජාසත්තලා, චින්චමානවිකා දැයිගලන් කොහෙද ගියේ? නිරේ. ඒ බලගතු කරගත්තේ මොනවද? අකුසල සිතුවිලි බලවත් කරගත්තා. ඒ අකුසල කර්ම බවට පත් කරගත්තා. කර්මපත බවට පත් කරගත්තා. ඒතොර ප්‍රතිසන්දි විපාකයක් තියෙනවා, ප්‍රවෘත්ති විපාකයක් තියෙනවා. දැන් ගැමුණු කුමාරයා ඒ කුසල ආරම්මණය, ඒතොර පැහැදිලි පිරිසිදු පුණ්‍යාභි සංස්කාර කරලා අද තුසිත දිව්‍ය ලෝකේ දුක්ද විඳින්නේ නැහැ. අතිශය ප්‍රණීත සැප විඳින්නේ. ඒතකොට ප්‍රවෘත්ති විපාක නැද්ද? ප්‍රවෘත්ති කියන්නේ පැවැත්මේදී ලැබෙන ප්‍රතිඵල විපාක. ඒතකොට පැවැත්ම හොඳයිද නැද්ද? ප්‍රතිසන්දියත් හොඳයිද නැද්ද? ඒ කියන්නේ හටගත් තැන ප්‍රතිසන්දි කියන්නේ කියන්නේ දැන් ප්‍රතිසන්දි ගන්න තැන් තියෙනවා, නිරය තියෙනවා, പ്രേත ලෝකයේ තියෙනවා, තිරිසන් ලෝකයේ තියෙනවා, දිව්‍ය ලෝක හයක් තියෙනවා, මනුස්ස ලෝකයේ තියෙනවා, රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා, රූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. දැන් එතකොට ප්‍රතිසන්දියත් අරන් දුන්නා කර්මපතයකින් ප්‍රවෘත්ති විපාකයක් අරන් දෙනවා. තේරෙනවද? දැන් මේ උසස් තැන්වල සිටු මෙදුරවල රජ මාලිකාවල් වල මහා මන්දිරවල ජීවත් වෙන්නේ සියලු සැප සම්පත් ඇතු. ඇයි? දීලා තිනවා. යහපත් සිත යහපත් සිතකින් දුන්නා. තේරෙනවද? ඒතකොට දුක් විඳින අය නැති. පැල්පත් වල අගු පිළවල් වල දුක් විඳින අය නැති. ඇයි? දීලා නැහැ. ඒ අකුසල කර්මවල ප්‍රතිඵල භුක්ති විඳිනවා. අර කුසල කර්මවල ප්‍රතිඵල භුක්ති විඳිනවා. කුසල සංස්කාරයන්ගේ ප්‍රතිඵල සැප කිව්වේ ඒකයි අකුසල සංස්කාරයන්ගේ ප්‍රතිඵල දුක් කිවේ. දුක් විඳින මිනිස්සු වෙලා දුක් විඳිනවා. හැබැයි තිරිසන් සත්වයොත් වෙලා ඉන්නවා සැප විඳින අයත් ඉන්නවා දුක් විඳිනවා. ඒගොල්ලන්ගේ ප්‍රතිසන්දිය වැරදිලා. හැබැයි ප්‍රවෘත්ති හොඳයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් කරඬුව තියෙන්නේ. යථාගේ පිටේ. නුවර දර්දා මාලිගාවේ පෙරහැර දැකලා තියෙනවා. කරඬුව තියෙනවා ඇතාගේ පිටේ. ඒ ඇතා යන ලස්සන ගැඹීර ස්වභාවය බලන්න. ඒ පෙරහැර නරඹන සියලු දෙනාම එනකොට දෑත් උස්සලා වඳිනවනේ දෑත් දෙක එකට එකතු කරලා. වන්දනාව ඇතාටත් එක්කයි. පාවඩ උඩ ගමන් කරන්නේ ඇතා. දැන් අපි පාවඩ උඩ ගිය කවද්ද? කල්පනා කරලා බලන්න. අපිට පාවඩ දානවා. අර ඇතාට. ඒතර ඇතාට දෙන ආහාර පාන කොහොමද? සැලකිල්ල කොහොමද? බලා ගැනීම කොහොමද? වෛද්‍යවරයෙක් නිර්දේශ කරන මේ ඇතාට දෙන ආහාර එයාව බලා ගන්න ආකාරය ඒ හොඳ ප්‍රණීත ආහාර නෙමෙයි දෙයට ලැබෙන්නේ. හොඳයි ඒ ඇතාට අසනීප වෙලා යම් කිසි ආකාරයක පැත්තට වැටුණොත් ලංකාවේ නැත්තම් හොඳ පසු වෛද්‍යවරයෝ ඇමරිකාවෙන් එංගලන්තයෙන් ජපානයෙන් දොස්තරවරු ගෙන්නන්නේ නැති. ගෙන්නන්නේ නැද්ද? ගෙන්නනවා. අපටත් ගෙනල්ලා දෙයි. ආ? අපි මිනිස්සුන්. අපේ ප්‍රතිසන්දිය හොඳයි. එතකොට අර ත්‍රිසං සත්‍යයට ප්‍රතිසන්දිය වැරදිලා තියෙන්නේ. තේරුණාද? යම අකුසල කර්මයකින් ප්‍රතිසන්දි ගත තැන වැරදුනා. හැබැයි ප්‍රවෘත්තිය සමහර ලොකු ගෙවල් වල සොනකේ ඔබල්ලෝ ඉන්නවා. සාමාන්‍ය මනුස්සයන්ට වඩා සැප විඳිනවා. ඉන්නවනේ. එතකොට ප්‍රතිසන්දිය වැරදිලා ප්‍රවෘත්තිය කවුද ඔක හැදුවේ? කුසල කර්ම හා අකුසල කර්ම කර්මපත විසින් සකස් කළ ප්‍රවෘත්තියත් හොඳයි ප්‍රතිසන්දියත් දැන් අපට ප්‍රතිසන්දිය හොඳයි හැබැයි අපි රජ මාලිකාවල් වල නෙමෙයි සිටු මැදිරු වල නෙමෙයි මහා මන්දිර වල නෙමෙයි හැබැයි ප්‍රවෘත්ති අපිට තියෙන අඩුපාඩුවක් පැවැත්මේදී තියනවද නැද්ද එහෙනම් මේ පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර දැන් පැහැදිලිද? දැන් එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා නම් දැන් මේ දෙකම සිතුවිලි. පුඤ්ඤාභි සංකාර කියන්නේ සිතුවිලි, සිතුවිලි කියන්නේ නාම ධර්ම. අපුඤ්ඤාභි සංකාර කියන්නේ සිතුවිලි, සිතුවිලි කියන්නේ නාම ධර්ම. එතකොට අපුඤ්ඤාභි සංකාර හේවත් අකුසල ධර්මයන්ගේ ප්‍රතිඵල දැන් පේනවද? ඒ ත්‍රිසන් ලෝකෙට දාලා තියෙන්නේ. ඒ අපි දන්නවා දැන් තෝදෙය බ්‍රහ්මණය 80 කෝටි එක ධනයක් තිබ්බා. ගෙදර බැල්ලියක් කලේ බල්ලෙක් කලේ ඉපදුනානේ. ඇයි? කාටවත් කිසි දෙයක් දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට දන් හැන්දක් අබ්බෙදුවේ නැහැ. හා දෙන්න එපා කිව්වා කාටවත් කිසි දෙයක් දුන්නොත් ඒවා ඉවර වෙනවා. දෙන්න එපා කිව්වා කාටවත්. දුන්නේ දැන් ආයෙ ඇවිල්ලා ආරක්ෂා කළේ නැද්ද ඒවා? ආරක්ෂා කළා නේද ඒවා? ඇයි? අකුසල කර්මපත බලවත්ව තෘෂ්ණාව බලවත්, ලෝභය බලවත්, අනුසතු දේවල් Tamanට අයිති කරගන්නම තියෙන උවමනාවට ඒ කටයුතු සිද්ධ කළේ. දැන් මොකක්ද උනේ? දැන් අන්තිමට කියවනේ කිරිබත් ටිකක් එහෙම කණ්ඩ දීලා ඉවරලා අහගන්න කියලා තාත්තා හංගපුව දන්නව නේද? ආ. ඉතින් හංගපුව පෙන්වන්නේ 40 කෝටියක ධනයක් ගොඩ දැම්මේ. පහුරු ගාලා පෙන්වනවා. ආ. ඒවා ඉතින් බුදුවරුන්ට කරන්න පුළුවන් අපිට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ එතකොට අකුසල කර්මපත නිසා ලබාගත්තද? නැද්ද? දැන් කුසල කර්මපත නිසා ලබාගත් ඇත් ඕන තරම් ඉන්නවනේ. එදා බුදුරජාණන් වහන්සේ කාලෙත් සිටිය. සීවලි මහරහතන් වහන්සේ. පෙර සංසාරේ කරපු කුසල කර්මපත නිසින්ද නෙමෙයිද? පුඤ්ඤාවිසංකාරය. ඒතර බුදුරජාණන් වහන්සේ තානන්ද හාමුදුරන්ගෙන් අහනවා ගමනක් යනකොට. දුෂ්කර ගමනක් යනවනම් වඩින්න තියෙනවා නම් දුෂ්කර පළාතකින් ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්ද මේ සීවලිත් මේ ගමනට එකතු වෙනවද කියලා. යන ඔක්කොටම දානේ හම්බ වෙනවා. යන ඔක්කොටම කිසිම අපහසුාවක් නැහැ. ඇයි ඒ? පුඤ්ඤාභිසංකාර නෙමෙයිද? ආ දැන් පැහැදිලිද මේ සංස්කාර කියන ධර්මතාවයන් අපේ පැවැත්ම අරන්ගෙන යන ආකාරය. හැබැයි ගෙනියන්නේ සත්‍යයේ පැවැත්ම නෙමෙයි. නාම රූප දෙකේ පැවැත්ම. දැන් සිත ද්වේෂ සහගතයි. නිතරම තරහ යනවා, කේන්ති යනවා. එහෙම පුච්චලේ ඉන්නව නේද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය තරහ, වෛර, ක්‍රෝධ, සිතවිලි සිත තුළ පවත්වන කෙනා. ඒතකොට මේ සිතවිල්ල කියන්නේ නාම ධර්මයක්. සිත තුළ හටගල් හට අරගෙන සනේන් නැති වෙන නාම ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේ ද්වේෂය, තරහ, ක්‍රෝධ, වෛර, සිතවිලි සිත තුළ බහුල ලෙස පවත්වනවා නම් එයා මරණයෙන් පස්සේ නිරේ උපදින්නේ. බැරි වෙලාවත් මනුස්ස ලෝකෙට ආවොත් අවලස්සනයි. ඇයි ඒක එහෙම වෙන්නේ? ඒක එහෙම වෙන්නේ තරහ ගියාම මොහුන ප්‍රසන්නයිද අප්‍රසන්නයිද? ලස්සනයිද අවලස්සනයිද? තරහ ගියා තරහ ගියා මොහොන අවලස්සනයි. මොන කළු වෙලා රෞද්‍ර වෙලා නපුරු වෙලා රාක්ෂෙක් වගේ පේනවා එහෙම වෙලා පේනවා නේද තරහ ගියා. ඇයි ඒ? ශරීරේ රූප කලාප විකෘති වෙලා තියෙන්නේ. තරහ ආපුවාම මේ ශරීරයේ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති කරන්නේ. ශරීරය කියන්නේ සතර මහා ධාතුන් හෙවත් සුද්දාෂ්ටක කලාපයට අයිති දෙයක්. එතකොට ඒකේ විකෘතිතාවයක් ඇති කරනවා. ප්‍රකෘතිතාවෙන් මිදිලා විකෘතිතාවයක් ඇති කරනවා තරහ, ද්වේෂය, ක්‍රෝධය, වෛරය සිතවිල්ල සිතට ආපු ගමන්. එතකොට සිතවිල්ල කියන්නේ නාම ධර්මයක්. එතකොට මේ නාම ධර්මය මේ රූප ධර්මයන් වෙනස් කරනවද නැද්ද? වෙනස් කරනවා. එතකොට ඒ විදිහට වැඩි කාලයක් තමන්ගේ ජීවිත කාලේ වැඩි කාලයක් ගත කරා. අවසාන අවස්ථාවට මෛත්‍රියක් එන්නේ නැහැ සිතට. එන්නේ මොකද්ද? තරහ, දේශය. ඒතර දේශය කියන්නේ සිතවිල්ල පුඤ්ඤාභි සංකාරයක්ද අපුඤ්ඤාභි සංකාරයක්ද? ඒ කියන්නේ අකුසල සිතවිල්ලක්ද කුසල සිතවිල්ලක්ද? අකුසල සිතවිල්ල. ඊගාව බය ප්‍රතිසන්දි ගන්නකොටම ශරීරේ රූපකලාප විකෘති. අවලස්සනයි. දැන් එතකොට පුජ්‍යලයකට තරහ ගියාද? කෙනෙකුට තරහ ගියාද? එහෙම නැත්නම් තරහ සිතුවිල්ලක් ඇති වුණාද? ඒතොර සිතුවිල්ල කියන්නේ නාම ධර්මයක්. ඒතොර නාම ධර්මයන් විසින් රූප ධර්මයන් විකෘති කළා නේද? පුජ්‍යලයක් විකෘති කළේ නේ. එයි. අපේ ශරීරයයි රූප ධර්මයන්ට. රූප ධර්මයන්ගේ විකෘති භාවයක් ඇති කළා. ඒ කියන්නේ කෙනෙකුට දකින්න බෑ අප්‍රසන්නයි, කැතයි, අවලස්සනයි. එහෙම ඉන්නවද නැද්ද ලෝකේ? ඉන්නවා. ඒ ස්වභාවයට පත් කෙරුවේ කවුද? අර සිතුවිල්ල නෙමෙයිද? තේරෙනවද? එහෙනම් එතකොට දැන් අපිට පැහැදිලි නේද? එතකොට පුඤ්ඤාභි සංකාර කරලා හැබැයි අකුසල චේතනාවකින් අවසාන අවස්ථාවේ අකුසල සිතුවිල්ලකින් ප්‍රතිසන්දි ගන්නවා තිරිසං ආත්ම භවයක. හැබැයි ප්‍රවෘත්තියේදී ඒ තිරිසං සත්‍ය මිනිස්සෙකුට වඩා විඳින සැප විඳිනවා. මිනිස්සය වෙලා ඉපදිලා තියෙන ප්‍රතිසන්දිය හොඳයි කුසල ආරම්මණයකින් මනුස්ස ලෝකෙට එන්න නියත වශයෙන්ම පුඤ්ඤාභි සංකාරයක් තියෙන්න ඕනේ කුසල ආරම්මණයක් තියෙන්න ඕනේ. ඒතර කුසල ආරම්මණය කියන්නේ නාම ධර්මයක්. එහෙම ඒ නාම ධර්මයෙන් මනුස්සාත්ම භවයක් ලැබුවා. හැබැයි අන්ත දුක් විඳිනවා. නැද්ද? දැන් එතකොට පුඤ්ඤාභි සංස්කාර කියන නාම ධර්මයන් විසින් රූප ධර්මයන් පාලනය කරනවද නැද්ද? එතකොට අපුඤ්ඤාපි සංකාර හේවත් අකුසල කර්ම අකුසල චේතනා අකුසල සිතුවිලි වලින් අර සතර මහා ධාතුවස් සුද්දාෂ්ටක කලාපය පාලනය කරනවද නැද්ද? පුච්චලේකට වෙන දෙයක් නෙමෙයි. පුච්චලේකට වෙන දෙයක් නෙමෙයි. කෙනෙකුට වෙන දෙයක් නෙමෙයි. එහෙනම් ආනිච්ච අபிසංක දැන් පැහැදිලිද පුඤ්ඤාபிසංකාර අපුඤ්ඤාபிසංක. එහෙනම් අපි දැන් වැඩිපුර අපේ මානසිකාරය පවත්වන්න ඕනේ පුඤ්ඤාபிසංකාර හේවත් පින් සිතුවිලි තුලද එහෙම නැත්නම් අපුඤ්ඤාපි සංඛාර හෙවත් අකුසල සිතුවිලි තුලද දුක් බලාපොරොත්තු වෙන කෙනෙක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා තමා බලාපොරොත්තු වෙන්නේ දුක් නම් අකුසල සිතුවිලි වලට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න. තමන් බලාපොරොත්තු වෙන්නේ සුඛ විහරණය නම් සැප විහරණය නම් සැපවත් ජීවිතය නම් කුසල සිතුවිලි වලට සිත තුළ ඉඩ දෙන්න. දැන් පැහැදිලි. හැබැයි කුසල සිතුවිලි කියන්නේ නාම ධර්මයක් ප්‍රතිඵල ප්‍රසන්න වූ රූප කලාප. ඒතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යමෙක් කරුණා මෛත්‍රී සහගත යුක්තයි. මෛත්‍රිය සිත තුළ තියෙන කරුණාවෙන් යුක්තයි. ඒතර මෛත්‍රී සහගත සිතුවිලි සිතට ආපුවාම රූප කලාප ප්‍රසන්නද? ලස්සනයිද නැද්ද? නිතරම hina වෙලා ඉන්න කෙනෙක්. අපි කියනවනේ මෙයා නිතරම hina වෙලා ඉන්න සතුටෙන් ඉන්න කියලා. ඒතර එයාගේ තියෙන මෛත්‍රිය සිත තුළ. ඒ මෛත්‍රිය වැඩිපුර එයාගේ සිත තුළ පවත්වනවා. මරණසන්න මොහොතේ අවසාන චුතිසිතර ගන්නෙත් මෛත්‍රිය. ඊගා භවයේ හට ගන්නකොටම ලස්සනයි. දැන් ලස්සන අයත් ඉන්නවද? අවලස්සන අයත් ඉන්නවද ලෝකේ? දැන් රූප සුන්දරිලක් ඉන්නවා. විකෘති වෙච්ච අයත් නැද්ද? ඊටාත්ම අවලස්සනයි විකෘතිය. ඇයි? කල්පනා කරලා බලන්න. මේ සිතුවිලි වලින් හදන්නේ මොනවද? පුච්චලෙක් නෙමෙයි හදන්නේ. සත්‍යයක් නෙමෙයි හදන්නේ. හොඳට තේරුම් ගන්න මේ සසරෙන් නිවනට කියන මාතෘකාව යටතේ අපි මෙච්චර කල් දේශනා කරගෙන ඉන්නේ නාම රූප දෙකක් පිළිබඳවයි. ඒ නාම රූප දෙකට මොකද වෙන්නේ කියන. එහෙනම් පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර. ඒතර පුඤ්ඤාභි සංකාර ලස්සන රූප කලාප නිපදවනවා. ඒ ප්‍රතිසන්දියක් තරම් දෙනවා. ප්‍රවෘත්ති විපාකයක් තරම් දෙනවා. ඇස පිනවන්න අවශ්‍ය දේ ලැබෙනවා කන පිනවන්න අවශ්‍ය දේ ලැබෙනවා නාසය පිනවන්න අවශ්‍ය දේ ලැබෙනවා දිව පිනවන්න අවශ්‍ය දේ ලැබෙනවා කය පිනවන්න අවශ්‍ය දේ ලැබෙනවා. ඒ තුලින් මනස පිනවල සොම්නස්ව ජීවත් වෙනවා. කුසලයේ අර කුසල ආරම්මණවල ප්‍රතිඵල හැටියට එතකොට ශරීරයත් ලස්සනයි ප්‍රතිසන්දියත් හොඳයි. ගත්තේ මනුසාත්ම භාවයක්. එතන ඉඳලා ලැබෙන පැවැත්මත් හොඳයි. පුඤ්ඤාභි සංකාර. අපුඤ්ඤාභි සංකාර එහෙනම් තිරිසන් ලෝකය. പ്രേත ලෝකය. പ്രേතොත් ඉන්නවද? ඉන්නවා ඥාති പ്രേත පරදත් උපචි ඉන්නවනේ ප්‍රේතයෝ ඇවිල්ලා තම තමට කරදර කරන ආකාරයත් ඔයත් දන්නවා දැකලා තියෙනවා. ඒ ඇයි? ඒ අකුසල සිතුවිලි. නරක සිතුවිලි. ප්‍රේත වේලා උපදින්න කාටවත් කිසි දෙයක් දෙන්නේ නැහැ. පරිත්‍යාගයට අකමැතිමයි. එකතු කරන්න, රැස් කරන්නමයි සූදානම් වෙන්නේ. ඒගොල්ලේ ගාභාවේ උපදින්නේ අවසාන අවස්ථාවේදී ඒ වස්තු සම්පත් දීපල තමයි ඒගොල්ලන්ට මතක් වෙන්නේ. ඥාති ප්‍රේත කියලා කියන්නේ ඥාතියට පෙරේතයි. ඒකනේ ඥාති ප්‍රේත කියන්නේ. අහලා තියෙනවා ඥාති ප්‍රේත කියලා. ඥාතියට පෙරේතයි. අම්මා පරලව යනකොට අපි කියමු එකම දුවනේ කියලා. දුව තමයි මතක් වුනේ. ඇවිල්ලා ඉන්න ප්‍රේතියක් වෙලා ගියේ. සහෝදරයක් බොහොම ළඟින් ඇසුරු කළා. පරලව යනකොට සහෝදරිය සිහුනේ ගෙදර ඇවිල්ලා ඉන්නවා. ප්‍රේතියක්. ඥාති ප්‍රේත. ඥාතියට පෙරේතයි. ඒතර පරදත් උපචීවි කියලා කියනවා. ගෙවල් දොරවල් වලට පෙරේතයි. ඉඩකඩම් වලට පෙරේතයි. යාන වාහන වලට පෙරේතයි. මිල මුදල් වලට පෙරේතයි. රන් රිදී මුතු මැණික් වලට පෙරේතයි. ගෙවල් දොරවල් වලට පෙරේතන ගේ කොනක ඉන්නවා. ඉඩකඩම් වලට ප්‍රේතව පරිලව ගියා නම් වත්තේ මුල්ලකට එලා වාඩිලා ඉන්නවා. නැත්තම් වත්තේ ගහක් තියෙනවනම් ගහට එලා ඉන්නවා. ඇයි? යන්න බෑ දාලා. අවසාන අවස්ථාවේදී මතක් වුණේ සම්පත් ටික. ඒ සම්පත් වලට එනවා. පැහැදිලිද කියන එක. එහෙනම් ඒ පරදත් උපචීවි. මිල මුදල් වලට රන් රිදි මුතු මැණික් වලට. ඒවට ආසාවෙන් මරුණොත් ඇවිල්ලා ඒවා හොයනවා, බලනවා, ඒවා රකින්නවා. දැන් ඔය ඔයත් ඔය ඉඩමක් එහෙම මිල දීලා ගත්තාම බහිරව පූජාවක් තියෙනවනේ. ආ. දැන් කවුද ඔක තියන්නේ කිව්වේ? මොකටද ඔක තියන්නේ? ඒ බහිරවය තමයි තණ්හාව ඇතිව පරිලව ගිය එක්කෙනා තමයි බහිරවය. දැන් මේ ඉඩම් ඉඩකඩම් ගෙවල් දොරවල් දැනට අපිට අයිති වුණාට මේවා අතීතයේ පරිහරණය කරපුවයි කොච්චර ඉන්නවද? එයාලා තණ්හාව ඇතුව නෙමෙයිද පරිලව ගියේ? රහත් වුණාද ඒ ඔක්කොමල්ල? නෑ තෘෂ්ණාව ඇතුව ඒගොල්ලෝ පරිලව ගියේ. ඒතර තෘෂ්ණාව ඇතුව පරිලව ගිය අය ඇවිල්ලා රකින්නවා. දැන් එයාව සතුටු කරන්න තමයි අර පූජාව දෙන්නේ. තේරෙනවද? බහිරවය කියන්නේ කවුද එතකොට? මනුසාත්ම භාවයක් ලැබලා තෘෂ්ණාව බහුලව තෘෂ්ණාව බහුල කරලා ඒ අනුව ප්‍රතිසන්දිය හදාගත්තා ආත්ම භවයක් දැන් ඇවිල්ලා රකින්නවා දැන් කාටවත් ගන්න දෙන්නේ නැහැ ඒවා. ඉතින් මොකද කරන්න ඕනේ? ඉතින් කියනවා බාහිර පූජාවක් කියන්නේ. දැන් කාටද පූජාවක් කියන්නේ? තේරෙනවද? ඒ මොකද? ඒ අපුඤ්ඤාභි සංකාර. ආනිජ්ජාභි සංකාර කියන්නේ වෙන එකක්. ආනිජ්ජාභි සංකාර කියන්නේ අරූපාවචර ධානය. දැන් පුඤ්ඤාපි සංඛාරා පුඤ්ඤා පුඤ්ඤාපි සංඛාරවලින් දිව්‍ය ලෝකයෝ මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි ගන්න පුළුවන්. ඒතර ප්‍රතිසන්දි ගත්තත් ප්‍රවෘත්තිය ලැබෙන්නේ, පැවැත්ම ලැබෙන්නේ අර තමන් දන් දීලා තියෙන ආකාරයට තමයි පැවැත්ම ලැබෙන්නේ. ඒතර අපුඤ්ඤාපි සංඛාරේ නියත වශයෙන් නිරය තිරසන් ලෝකය ප්‍රේත ලෝකය. ආනිජ්ජාපි සංඛාර කියන්නේ ඒක නෙමෙයි. ආනිජ්ජාපි සංස්කාර කියලා කියන්නේ අරූපාවචර ධානය. ආකාසඤ්ඤායතන, විඥානච්ඡායතන, අකිඤ්ඤඤ්ඤායතන නේව සංඥා ඥා සංඥා එතන. අන්න අනිත්‍ය අபிසංග. ඒතර යම් කිසි කෙනෙක් කාමාවචර කුසල් කරන්නේ අපෝ බෑ කාම ලෝක වලට නැවත එන්න බෑ කියලා. රූපාවචර කුසල් අපෝ බෑ ඊටත් වඩා හොඳයි අරූපාවචර කුසල් කියලා. අරූපාවචර කුසල් කරනවා. ඒ කියන්නේ ධ්‍යාන අරූපාවචර ධ්‍යාන උපදනවා. ආකාශය අනන්තයි අනන්තයි අනන්තයි කියලා ආකාශය අරමුණු කරලා භාවනා කරනවා. විඥානය අනන්තයි අනන්තයි අනන්තයි කියලා විඥානය අරමුණු කරලා භාවනා කරනවා. නත්ති කිංචි නත්ති කිංචි කියලා කිසිවක් නැහැ කියලා අඥාඥායතන ඒ ධ්‍යාන වඩනවා. ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියලා. මේ සංඥා නාසඤ්ඤායතන ධ්‍යාන වඩනවා. අන්න ඒකට කියනවා ආනිච්ච අபிසංකාරය. ତොර මේ සංස්කාර තුනම ප්‍රතිසන්දියක් අරන් දෙනවද නැද්ද? තේරෙනවද? එහෙනම් සංස්කාර සංස්කාර නැති කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? අවිද්‍යාව නැති කරන්න ඕනේ. අවිද්‍යාව නැති කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? ආශ්‍රව නැති කරන්න ඕනේ. ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව. ආශ්‍රව කියන්නේ මොනවද? ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එක. යම් තැනක සිත ඇලෙනවද? ආශ්‍රව. ගලවන්න බෑ. ඇලිලා. ආශ්‍රව. චන්දරාගය. ආශ්‍රව කියන්නේ මොකක්ද? ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. දැන් කැමැත්ත පැත්තෙන් ඇලිලා තියෙන ටික ගණන් හදලා බලන්නකො කොච්චරක් තියෙනවද කියලා. අයින් කරන්න වෙනවා. ඕක තියෙන තාක්කල් අවිද්‍යාව. තේරෙනවද? එහෙනම් ඕක තියෙන තාක්කල් කර්ම රැස් කරනවා අවිද්‍යාව නිසා. කර්ම රැස් කරනවා කිව්වේ සංස්කාරයන්ට. පුඤ්ඤාපි සංඛාර, පුඤ්ඤාපි සංඛාර, ආනිජ්ජාපි සංඛාර. ඒතර මේ කාම ලෝකත් හොඳ නැහැ, රූප ලෝකත් හොඳ නැහැ කියලා යම් කිසි කෙනෙක් අරූප ලෝකෙට යන්න භාවනා කරනවා. හැබැයි ගියොත් ආයෙ එන්න වෙනවා. ආයෙ එන්න වෙනවා. සිත එතන තිබ්බට හැමදාට මෙතන සිත තියන්න බෑ. එතන ඒ ආයු කාලයක් තියෙනවා. ඒ ආයු කාලය ඉවර වුණාම ආයෙ සිත එතනින් අහකට ගන්න වෙනවා. ආකාසඤ්ඤායතනේ කල්ප 20000යි, විඥානඤ්ඤායතනේ කල්ප 40000යි, ආකිඤ්ඤායතනේ කල්ප 60000යි, නේවසඤ්ඤාඤ්ඤාසඤ්ඤායතනේ කල්ප 84000යි. සිත එතනින් අහකට ගන්න වෙනවා. හැබැයි එතනින් කොහටද ගන්න? නිරේට යන්නත් පුළුවන් සිත එතනදී. තේරෙනවද කියන්නේ? ධර්ම දේශනාව අවසන් කරන්න කියන කාලය අවසන්. දැන් සංස්කාර පිළිබඳව දන්නවා. දැන් ඒතර මොන සංස්කාරයද අපිට? එක සංස්කාරයක්වත් එපා. හරි? ප්‍රතිසන්දියත් තරම් දෙනවා ප්‍රවෘත්තියත් තරම් දෙනවා. මොන තැන බැලුවත් දුක් තියෙන්නේ. ඒක මම ඉදිරියේදී පෙන්වලා දෙනවා. මොන තැනක් ගත්තත් දුක් තියෙන්නේ. එහෙනම් සංස්කාර හැදෙන්නේ නැති තැන ප්‍රතිසන්දියකුත් නැහැ. ප්‍රවෘත්තියකුත් නැහැ. ඒ තමයි නිවන කිව්වේ. තේරෙනවද? ප්‍රතිසන්දියක් නැති තැන නිවන. ඒතර ප්‍රතිසන්දිය ගන්නෙ පුඤ්ඤාපි සංඛාර පුඤ්ඤාපි සංඛාර අනිජ්ජාපි සංඛාර. දැන් පැවැත්ම හොදද? දැන් නැවැත්ම හොදයි. එහෙනම් පුඤ්ඤාපි සංඛාරත් එපා අපුඤ්ඤාපි. ඒ කියන්නේ පින් කරන්න එපා කියන එක නෙමෙයි. අනිවාර්යෙන් කුසලය ඕනේ. කුසලයේ අවසානය තමයි අපි නිවනට යන්නේ. මොකද කුසල් අපිට තව මදි නිසානේ අපි තාම මේ සසරේ සැරිසරන්නේ. පින් මදි නිසා ඒක නිසා පින් කරන්න හැබැයි ප්‍රාර්ථනා කරන්න නිවන. එතනින් එහාට මොකුත් අවශ්‍ය නැහැ. ලැබෙනවා එතනින් මෙහාට තියෙන සියලු දේවල් ප්‍රාර්ථනා කරන්න නිවන. සෑම දිනකටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු